නඩු කීම නඩු කීම සම්බන්ධයෙන් වන ඇවැත් දැක්විය යුත්තේ ද්විතීය පරාජිකා ශික්ෂාපදය හා භික්ඛුණී විභංගයේ උස්සය වාදිකා ශික්ෂාපදය අනුවය නඩු කීම සම්බන්ධයෙන් භික්ෂූන්ට විශේෂයෙන් පනවන ලද සිකපදයක් නැත උස්සය වාදිකා ශික්ෂාපදය නඩු කීම සම්බන්ධයෙන් භික්ෂුණීන්ට පනවන ලද සිකපදයකි. ඒ එක්තරා ප්‍රමාණයකින් භික්ෂූන්ටද සාධාරණය. ඒ මෙසේය. යාපන භික්ඛුණී උස්සය වාදිකා විහෙරෙය්‍ය ගහපතිනා වා ගහපති පුත්තේන වා දාසේන වා කම්මකාරේන වා අන්තමසෝ සමන පරිබ්බාජක කේනාපි අයං භික්ඛුනි පඨමාපත්තිකං ධම්මං ආපන්නා nissaraniyan සංගාදිසේසං පාචිත්‍ය පාළිය 248 පිටුව යම් මහණෙක් ගැහැවියෙකු හෝ ගැහැවි පුතෙකු හෝ දස්සෙකු හෝ හා හෝ කම්කරුවෙකු හා හෝ යටත් පිරිසෙයින් මහන පිරිවැජියෙකු හා ද නඩු කියන්නක්ව හැසිරෙන්නේ ද ඒ මෙහෙන විනිශ්චය අවසන් වනු සමගම පැමිණීම ඇති භික්ෂුණී සංඝයා කෙරෙන් බැහැර කිරීමට සුදුසු වන සංඝාදිශේෂ ආපත්තියට පැමිණියා වන්නේය. යම් මෙහෙණක් ගැහැවියෙකුට හෝ ගැහැවි පුතෙකුට හෝ දාසයෙකුට හෝ කම්කරුවෙකුට හෝ යටත් පිරිසෙයින් බුදුසසුනෙන් පිටත පැවිදි බවක් ලබා සිටින පිරිවැජියෙකුට හෝ විරුද්ධව විනිසුරු කරුවෙකු ඉදිරියේ නඩුවක් කීමට සිතා සහකාරයෙකු සොයා නම් දුකුලා ඇවැත් වෙයි. විනිශ්චයකරු වෙත යා නම් දුකුලා ඇවැත් වෙයි. එකෙකුගේ කතාව විනිශ්චයකරුට කීමෙන් දුකුලා ඇවැත් වෙයි. දෙවන්නාගේ කතාව විනිශ්චයකරුට කීමෙන් තුලසි ඇවැත් වෙයි. නඩුවෙන් දිනුවද පෙරදුනද විනිශ්චය අවසානයේදී මෙහෙණට සංඝාදිශේෂ ආපatti වෙයි. මෙහෙණ විසින්ම දෙදෙනාගේම කතා විනිශ්චයකරුට කීවද? විත්තිකරු විසින් දෙදෙනාගේ කතාව විනිශ්චයකරුට කීවද? පළමු කතාවෙන් භික්ෂුණියට දුකුලා ඇවැද්ද? දෙවන කතාවෙන් තුලසි ඇවැද්ද වෙයි. භික්ෂුණිය අනෙකෙකු ලවා නඩුව කියවුවද එසේම ඇවැත් වෙයි. එසේ කිරීමෙන් භික්ෂූන්ට තුන් තනදීම දුකලා ඇවැත් වෙයි. සංගාදිශේෂ නොවේ. අනාපත්ති මිනිස්සෙහි ආකංක්‍යමානා ගච්ඡති. රක්ඛං යාචති. අනෝදිස්ස ආචික්ඛති. පාචිත්‍ය පාළිය 249 පිටුව. මෙසේ අනාපත්ති වාරයේ වදාරා ඇති බැවින් නඩුවක් සඳහා අන්යන් විසින් භික්ෂුණිය විනිශ්චයකරු වෙත පමනවන ලැබීම නිසා එහිදී තමාගෙන් විමසන කරුණක් විනිශ්චයකරුට කීමෙන්ද ආරක්ෂාව ඉල්ලීමෙන්ද පුද්ගල නියමයක් නොකොට තමාට කළ වරද පමණක් කීමෙන්ද ඇවැත් නොවේ භික්ෂුණිය වෙසෙන ස්ථානය අයිති කර ගැනීම ආදිය සඳහා අනිකෙකු පැමිණිල්ලක් කිරීම පිණිස බලයෙන් භික්ෂුණිය විනිශ්චයකරු ඉදිරියට පැමිණී වූ විටක තමාගේ අයිත්‍ය විනිශ්චයකරුට කීමෙන්ද අනිකාගේ කතාව විනිශ්චයකරුට කීමෙන්ද නඩුව තීන්දු කිරීමෙන්ද භික්ෂුණියට ඇවැත් නොවේ. ඇවැත් වන්නේ භික්ෂුණිය තමාගේ ඕනෑ කමින්ම විනිශ්චකරුට පැමිණිල්ලක් කළ හොත්ය. පුද්ගල නියමයක් කොට පැමිණිලි කිරීමය පුද්ගල නියමයක් නැතිව පැමිණිලි කිරීමය යැයි පැමිණිලි කිරීම දෙආකාර වෙයි. ආරාමයට වැද ගස්වල ගෙඩි කඩා ගැනීම ගස් කපා ගැනීම බඩු පැහැර ගැනීම ආදී යම්කිසි වරදක් අනිකෙකු කළ කලෙහි අසවලා අපට මේ වරද කළේය යැයි විනිශ්චකරුවන්ට පැමිණිලි කිරීම පුද්ගල නියමයක් ඇතිව පැමිණිලි කිරීමය. එසේ පැමිණිලි කිරීම නුසුදුසුය. එසේ පැමිණිල්ලක් කළ කලෙහි විනිශ්චකරු විත්තිකරුගෙන් දඩයක් අය කළේ නම් විත්තිකරුට ඒ අලාභය භික්ෂුණිය නිසා වූ බැවින් ඇය ඔහුට අලාභය ගෙවිය යුතුය. දඬුවම භික්ෂුණියගේ ඉල්ලීමෙන් නොකළ බැවින් ඈ පරිජි ඇවතට නොපැමිණෙයි. අලාභය නොගිව්ව හොත් පසුව පරිජි ඇවතද විය හැකිය. දඩ අය කරන බව නොදැන වුවද පුද්ගල නියමය ඇතිව පැමිණිලි කිරීමෙන් යමෙකුට දඩ ගෙවන්නට සිදු වී නම් භික්ෂුණිය අලාභය ගෙවිය යුතුය. ඇතැම්හු අපගේ ආරාමේ ගස්වල ගෙඩි කඩා ගනිත්‍ය, ගස් කපා ගනිත්‍ය, බඩු පැහැරගත් නිත්‍ය අපට ආරක්ෂාව සලසා දෙන්නේ යයි විනිශ්චකරුවන්ට සැලකරති. එසේ සැලකිරීම පුද්ගල නියමයක් නැතිව පැමිණිලි කිරීමය. එය පැවිද්දන්ට කැපය. විනිශ්චකරු එසේ කරන්නෝ කවරහුදැයි විචාලහොත් පුද්ගලයන් කීම අපට අකැපය. ආරක්ෂාව පමණක් අපට ඇති කර දෙන්නේ යයිද පැහැරගත් අපගේ බඩුත් ලබා දෙන්නේ යයිද කිය යුතුය. එසේ කී කලෙහි විනිශ්චයකරු වරදකරුවන් සොයා ඔවුන්ගෙන් දඩ අය කළද ඔවුන්ගේ සකල සම්පත්තියම දඩ වශයෙන් ගතද භික්ෂුණියට ඇවැත් නොවේ. ඇය අලාභයක්ද නොගෙවිය යුතුය. තමාගේ දෙයක් සොරෙකු ගත් කලෙහි අසවල අපගේ මෙනම් භාණ්ඩය සොරා ගත්තේය. ඔහුට දඩුවම් නොකොට අපගේ භාණ්ඩය ගෙන්වා දෙන්නේයයි තමාගේ වචනයට ගරු කරන විනිශ්චකරුවෙකුට කීම සුදුසුය. එසේ කී කලෙහි විනිශ්චකරු සොරාගෙන් දඩ අය කළේද භික්ෂුණිය විසින් එය ගෙවිය යුතු නොවේ. ඇයට ඇවතක්ද නොවේයි. සොරාගෙන් දඩ අය කරනු ඇතය සිතා පැමිණිල්ල කළ කලෙහි සොරාගෙන් දඩ ගතද භික්ෂුණිය පරාජිකා නොවේයි. සොරාට අලාභය ගෙවිය යුතුය වෙයි. භික්ෂුණියගේ කීමෙන් විනිශ්චකරු වරදකරුගෙන් පරාජිකාවට වස්තු වන තරමේ දඩයක් ගතහොත් භික්ෂුණිය එකෙනෙහි පරාජිකා වෙයි. අලාභය ගෙවා ඇවතින් නොමිදිය හැකිය. නඩු කීමෙන් භික්ෂූන්ට ඇවැත්වීම නොවීම කිය යුත්තේද භික්ෂුණීන් සම්බන්ධයෙන් කියන ලද කරුණු අනුවමය. වෙනස නඩු කීමෙන් භික්ෂූන්ට සංඝාදිශේෂ ආපත්‍යක් නොවීම පමණකි. විනය ග්‍රන්ථයන්හි නඩුකීම සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත්තේ අතීත කාලයේ පැවති අධිකරණ විනිශ්චය කිරීමේ ක්‍රමයටය. මෙකල ඇත්තේ එයට වෙනස් අධිකරණ විනිශ්චය ක්‍රමයකි. අපරාධයක් කළ කලෙහි සොරකමක් කළ කලෙහි මෙකල පැමිණිලි කළ යුත්තේ විනිශ්චයකාරයාට නොව පොලිසියටය. විනිශ්චයකාරයා වෙත නඩුව පැමිණිලි කරන්නේ පොලිසියටය. පොලිසියට පැමිණිලි කිරීමද විනිශ්චයකරුට පැමිණිලි කිරීමට සමාන බව කිය යුතුය. සංඝයාට අයත් වූ හෝ තමාට පෞද්ගලික වශයෙන් අයත් වූ හෝ කප්පිය වස්තුවක් අනිකෙකු අල්ලාගෙන සිටිනා කලෙහි එය තමාට ලබා දෙන ලෙස පොලිසියෙන් හෝ විනිශ්චයකරුවෙකුගෙන් හෝ ඉල්ලීම වරද නැත. සමහර විට අනේකා ඒ අන්සතු වස්තුව තමාගේ දෙයක කියා ඔප්පු කිරීමට බොහෝ ධනය වියදම් කරනු ඇත. එයින් භික්ෂුවට වරදක් නොවේ. නඩු කියා අනුන් අයත් පන්සල්, කෙත්වතු ආදී අයිති කර ගැනීම බරපතල කරුණකි. එයින් පරාජිකා වෙයි. ආරාමං අභියුංජති ආපත්‍ති දුක්ඛටස්ස සාමිකස්ස විමතින් උප්පාදේති ආපත්‍ති චුල්ලච්ච යස්ස සාමිකෝ න මං භවිස්සතිති දූරං නික්ඛිපති ආපත්‍ති පරාජිකස්ස ධම්මං චරන්තෝ සාමිකං පරාජේති ආපත්‍ති පරාජිකස්ස ධම්මං චරන්තෝ පරජ්ජති ආපත්‍ති චුල්ලච්ච යස්ස පරාජිකා පාළිය 52 පිටුව භික්ෂූන් විසින් විනිශ්චය කිරීමේදී පක්ෂයක් ගැනීමෙන් හෝ අල්ලස්ගෙන හෝ යම් භික්ෂුවක් හිමියා අහිමි කොට විනිශ්චය කළේ නම් විනිශ්චකාර භික්ෂුවටද පරිජි ඇවැත් වෙයි. එවැනි නඩුවකදී භික්ෂූන් බොරු සාකි කීවේ නම් ඔවුන්ටද පරාජිකා ආපත්‍ය වෙයි. බොරු නඩුවකදී පැමිණිලි කරන විනිශ්චය කරන බොරු සාක්කි කියන භික්ෂූන් පරාජිකා වන්නේ වස්තුවේ නියම හිමියා විනිශ්චය පිළිගෙන වස්තුව ගැන බලාපොරොත්තුව අත්හල හොත්ය. වස්තුවේ නියම අයිතිකරු විනිශ්චය නොපිළිගෙන ඉදිරියට ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එතෙක් විනිශ්චකාර ආදී භික්ෂූහු පරිජී නොවේති. දාසා දාසි වාපි අදීනං අත්තාය අට්ටං කරොන්ති අයං අකප්පිය අට්ඨෝ නාම න වට්ටති සමන්ත පාසාදිකා 677 පිටුව දාස දාසීන් හා වැව් කුඹුරු වතු ආදිය පිනිස නඩු කියානම් එය අකැප නඩුවය එබඳු නඩු භික්ෂූන්ට නොවටීය යනු එහි තේරුමයි එය නොවටීය යයි දක්වා ඇත්තේ වස්තුව අකැප නිසාය තමාට අයත් අකප්පිය වස්තුව පිළිබඳව නඩු කීමෙන් දුකුලා ඇවත් වෙයි. පරාජිකාවක් වැනි බරපතල දෙයක් නොවේ. සංඝයා හට කප්පිය විදියෙන් පූජා කර ඇති කෙත්වතු ආදිය පිළිබඳ අධිකරණයක් ඇතිව හොත් පිළිපැදිය යුතු ආකාරය සාරත්ථ දීපනී ටීකාවේ මෙසේ සඳහන් කර ඇත. තේරුම ඉදින් භික්ෂුවක් අධිකරණ විනිශ්චය ස්ථානයට ගොස් මේ අපගේ දාසයකි දාසියකි වැවකි කුඹුරකි ආරාමයකි ඉඩමකි ගවයෝය එළුවෝය කුකුලෝය යනාදීන් කතා කෙරේ නම් එය අකැපය මොහු අපගේ ආරාමිකයකි මේ වැව මෙනම් ඇතියහු විසින් සංඝයාහට භාණ්ඩ සේදීම පිණිස දෙන ලද්දක්ය. මේ කුඹුරෙන් මේ වත්තෙන් උපදින සිව්පසය මේ එළදෙනන්ගෙන් මේ මී දෙනන්ගෙන් මේ එළු දෙනන්ගෙන් උපදින ගෝරසයන් මෙනම් ඇතියහු විසින් සංඝයා හට දෙන ලද්දේයයි විචාල කල කල්හිද නොවිචාල කල කල්හිද කීම වටින්නේය යයි විනයදරයෝ කියති එසේ කීම සුදුසු බව වජිර බුද්ධි ටීකාවේ පැහැදිලි ලෙස කෙලින්ම කියා ඇත්තේය. මේ සම්බන්ධයෙන් විමති විනෝදනී ටීකාවේ දැක්වෙන්නේ මෙසේය. දාස දාසීන් පිනිස ආරක්ෂාව ඉල්ලීමටද විනිශ්චකාරයන් විසින් විචාරණ ලද්දේ සංඝයා හට ලැබුණු කැපක්‍රමය කරන්නටද ආරාමික ආදීන් ලවා නඩු කියවන්නටද වටනේමය විහාර විහාර භූමි ආදී කප්පිය වස්තුන් ගැන භික්ෂූන්ට තමා විසින්ම නඩු කියන්නටද වටී